ශ්‍රද්ධාවන්ත පින්නතුනි මෙම ධර්මානුශාසනාවන් පවත්වනු ලබන්නේ අතිපූජනීය පණ්ඩිත මාතරසිරි ඥානාරාමාභිදාන මාහිමිපාණන් වහන්සේ සහ අතිපූජනීය පණ්ඩිත කඩවැද්දුවේ ජිනවංශාභිදාන මාහිමිපාණන් වහන්සේලා විසින් 1977 මැයි 23 වන දින පොල්වැල්ල ආරණ්‍ය සේනාසනයේදී අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරය විවෘත කිරීම වෙනුවෙන් මෙම අනුශාසනාවන් පවත්වන ලදී. සාදුකෙන් සාදු. බුද්ධේ චිත්තබ්බ ප්‍රසාදේන ධම්මේ සංඝේච යෝනරෝ අත්තානි සත සහස්සානි දුග්ගතිං සෝනගච්ඡති පින්වත්නි මේ දිශාවෙන් පොඩ්ඩක් ඉස්සරහින් අර ඊටාම වටිනා කුසල ක්‍රියාවකට සම්බන්ධ වෙන්න ලැබිච්ච මේ පින්වතුන් අද සතුටු වෙන්න ඕන. මේ යෝගාශ්‍රමේ කරන්න තිබෙන මහා පින්කම් අතරින් ඊටාම උසස් පින්කමක් බව මා නොකියුවාට මේ පින්තුන් දාන්න බුදුරජාණන් වහන්සේ වෙනුවට වටිනා ගඳ කිලියක් ගන්ධ කුටියක් විහාරයක් සකස් කළා. ඒ විහාරයේ පිළිම සකස් කළා. ඊළඟට එහි 13 දානයකුත් කරලා. පූජාවක් කරලා මහා පින් රාශියක් කර ගැනීමට බලාපොරොත්තු වන්නා වූ අවස්ථාව. කල්පනා කරලා බලන්න ඕන කුසල ක්‍රියාවල් සම්බන්ධව අපට නොයෙක් අතින් පාඩම් තියෙනවා මේ පැමිණිලා ඉන්නා වූ පිරිසටත් නොයෙක් විදිහේ කුසල ක්‍රියාවල් වලට සම්බන්ධ වෙන්නට අවස්ථාව සැලසෙන්න ඇති මේ ස්ථානයේම නොයෙක් විදිහේ පින්කම් වලටත් මේ පින්වතුන් පැමිණෙන්නට ඇති නමුත් අද මේ ඉදිරිපත් වෙච්ච මේ වටිනා පින්කම සම්බන්ධව කල්පනා කරලා බලනකොට ඒ හැම පින්කමකටම වඩා හිත උනන්දු කරන බලවත් වටිනා පින්කමක් මේ සිද්ධ කරගන්න ලැබුණේ කියනක කවුරුත් සලකා ගන්න ඕන. අද ආරම්භ කරපු මේ වටිනා පින්කම සම්බන්ධව නේත්‍ර තැබීමේ පින්කමට සම්බන්ධ කරගෙන බුදු පූජාවල් පැවැත්වීමේ මේ මහා පින්කම සම්බන්ධව කල් හිතන්න තියෙන්නේ කල්පනා කරන්න තියෙන්නේ මේ පින්කම වටිනා එකක් වෙන්නේ මක් නිසාද කියන එකයි. අර පළමුවෙන් මා ප්‍රකාශ කළා පුංචි ගාථාව. ඒ ගාථාවේ සාමාන්‍ය අදහස බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කිසි කෙනෙක් හොඳට හිත පහදවා ගත්තොත් වෙන වැඩි පින්කමක් නෙමෙයි හිත පහදවා ගත්තොත් ධර්ම රත්නයේ කෙරෙහි හිත පහදවා ගත්තොත් සංඝ රත්නයේ කෙරෙහි හිත පහදවා ගත්තොත් මේ තුනුරුවන් කෙරෙහි හිත පහදවා ගැනීම පමණක්ම මහා විශාල පින්කමක් බවයි මේ ප්‍රකාශ හිත පහදවාගෙන ඊට අනුව යම් යම් කුසල ක්‍රියාවල් කරන්නට ලැබුණා නම් කය යොදවලා වචනේ යොදවලා හිත යොදවලා පින්කම් කරගන්නට අවස්ථාව සැලසුණා නම් ඒ වයින් ඇතිවෙච්ච තම තමන්ගේ సంతානවල දියුණු වෙච්ච කුසල කර්ම පරම්පරාවේ ශක්තිය වටිනාකම කියලා ඉවර කරන්න බෑ බුදුරජාණන් වහන්සේගේ ගුණය අචින්ත්‍යයි අප්‍රමාණයි ඒ වාගේම ධර්මයේ ගුණත් අචින්ත්‍යයි අප්‍රමාණයි සංඝ ගුණයත් ඒ වාගේම අචින්තයයි අප්‍රමමයයි. අචින්තය වූ සිතලා ඉවර කරන්න බැරි ප්‍රමාණ කළා ඉවර කරන්නට බැරි මහා ගුණ රාශියකින් සමන්විත කරුණු දුන කීමේ රත්නත්‍රය කියන්නේ. ඒ රත්නත්‍රයේ මූලික ස්ථානය නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණය අනන්ත අපරිමාණ ඒ වාගේම ගැඹුරු එකක් වීමට හේතුව උන්වහන්සේගේ ඥාන సంతානය ගුණ సంతානය සමාධි సంతානය කියන මේ ගුණ సంతාන සමූහයේ තිබෙන්නා වූ ගැඹුරුකම නිසායි උන්වහන්සේගේ ඥානය සාමාන්‍ය කෙනෙකුගේ නුවණින් තීරණය කරලා බැහැලා තීරණය කළා ඉවර කරගන්න බැරි ගැඹුරු තත්වයක් තියෙන්නේ. යටත් විරිසයෙන් උන්වහන්සේගේ රූපකාය ලෞකික වශයෙන් පෙන්눔 කරන රූපකාය වුණත් සාමාන්‍ය කෙනෙකුට තීරණය කළා අවසන් කරන්න බැරි ගැඹුරු තත්වයක් තියෙන්නේ. මහා ඥානමන්ත උදවිය, මහා චින්තක උදවිය උන්වහන්සේගේ රූප සාගරයට බැහැලා තීරණයක් කරගන්න බැරි තීරණය කළා අවසාන කරගන්නට බැරිව අමහරුව වැටිච්ච බව පෙන්වු කරනවා නිසා උන්වහන්සේගේ රූප කය ඒ විදිහේ අචින්ත්‍ය ස්වභාවයෙන් යුක්ත නම් උන්වහන්සේගේ ගුණසංතානය ඥානසංතානය කොපමණද කියලා කියන්න බෑ. මේ විදිහට කල්පනා කරලා බලනකොට උන්වහන්සේගේ ඒ මහා අචින්තේ වූ ගුණ සමූහය නිසාම උන්වහන්සේ වෙනුවට කරන්නා වූ පුද පූජාවලුත් සත්කාරත් අචින්ත්‍ය අප්‍රමේය තත්වයට යන බවයි කල්පනා කරන්න දෙන්නේ. උන්වහන්සේගේ ගුණ సంతානේ එකක් එකක් පාසා කල්පනා කළා තම තමන් පූජාවල් කරන්නා වූ අවස්ථාවේදී සම්පූර්ණ ගුණ సంతානේ කල්පනා කරලා පූජාවක් කරලා ඉවර කරන්න පුළුවන් වෙන්නේ නැහැ. තමන්ගේ නුවණට ගැළපෙන තරමකින් තමන්ගේ නුවණින් අල්ලගන්න පුළුවන් තරම් ಗುಣ ටිකක් අරගෙන උන්වහන්සේගේ ගුණයන් මෙනෙහි කරලා පුද පූජාවල් කරන්නටයි බලාපොරොත්තු වෙන්න ඕන. අද මේ කරලා ආරම්භ කරලා තියෙන්නේ ඒ බුද්ධ ප්‍රතිමාව සකස් කරලා පූජාවට සුදුසු තත්වයට සකස් කරලායි දැන් තියෙන්නේ. ඊළඟට දැන් පැමිණලා තිබෙන්නේ මම කල්පනා කරන පුද පූජාවල් පැවැත්වීම. ඒ පුද පූජාවල් පවත්වන්නා වූ අවස්ථාවේදී උන්වහන්සේගේ මහා ගුණ సంతාණයට හිත යොදලා මේ විදිහේ මාගේ ශාස්ත්‍රෝන් වහන්සේ මේ විදිහේ මහා කරුණිකෝ අනන්ත ඥානයක් ඇත්තා වූ අනන්ත පුණ්‍ය රාශියක් ඇත්තා වූ අනන්ත ඥානයක් ඇත්තා වූ අනන්ත බලයක් ඇත්තා වූ අනන්ත වූ සමාධි බලයක් ඇත්තා වූ අනන්ත වූ සීල බලයක් ඇත්තාව අනන්ත වූ ගුණ බලයක් ඇත්තාව අනන්ත වූ තේජෝ බලයක් ඇත්තාව අනන්ත වූ යුති බලයක් ඇත්තාව මහා ශ්‍රේෂ්ඨ තුන් ලෝකාග්‍ර උත්තමයාණන් වහන්සේ කෙනෙකුටයි අපි මේ පූජාව කරන්නේ කියලා කල්පනා කරන්න ඕන ඒ එක්කම අර දැන් මේ කටයුතු මේ ප්‍රධාන කටයුතු කිරීමට ඉදිරිපත් වෙච්ච ඉදිරිපත් වෙලා ඒ විදිහේ කටයුතු කළා වූ පින්නතුන් කල්පනා කරන්න ඕන මේ විදිහේ දෙවියන් සහිත ලෝකයාට පූජාවට සුදුසු ස්ථානයක් පූජනීය ස්ථානයක් කිරීමට අපෙන් යම්කිසි වස්තුවක් වේදන් වුණා නම් අපෙන් යම්කිසි මහන්සියක් ඇති වුණා නම් කයෙන් මහන්සියක් ගත්තා නම් වචනේ මහන්සියක් ගත්තා නම් ඉතින් මහන්සියක් ගත්තා නම් ඒ හැම එකක්ම සාන්තිය පිණිස හැම ලෝ දෙවියන් සහිත ලෝකයාගේම සාන්තිය පිණිස පවතිවා කියන අදහසයි ඇති කරගන්න. එතකොට මේ යෝගාශ්‍රමයේ සම්බන්ධව කල්පනා කරන්න ඕන මේ යෝගාශ්‍රමය අපේ කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානම ස්ථානය කඩවැද්දේ පඬිතුක ගරු ජිනවංශ හිතුවිරයන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වගෙන යන මේ යෝගාශ්‍රම සංස්ථාවේ වැඩපිළිවෙල දෙවියන් සහිත ලෝකයාටම ආද ප්‍රයෝජනවත් වෙලා තියෙනවා විශේෂයෙන් කල්පනා කරන්නට ඕන මේ පළාත්වල වාසය කරන පින්නතුන් මේ පළාත්වල ආරණ්‍ය කීපයක්ම තියෙනවා ආරණ්‍ය වලට කටයුතු කරලා පුරුදු පින්නතුන් ඉන්නවා ඒ පුරුදු පින්නතුන් මේ ස්ථානයේ මේ එක්රොක් වෙලා මේ විදිහට කටයුතු කරන්නට ඉදිරිපත් වෙලා තියෙන මේකේ තියෙන වටිනාකම මේ වැඩ පිළිවෙලේ තිබෙන්නා වූ වටිනාකම හොඳින් කල්පනා කරගෙනයි මුල යම් කිසි අදහසක් ඇති කරගත්තා නම් යම් කිසි ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා නම් ඒ ප්‍රාර්ථනාව අග දක්වාම අද දක්වාත් තවත් අනාගතයේ දක්වාත් නොකඩවා නොසිඳ ගෙන යාමේ ලොකු ශක්තියක් කියන ඉතිවිරයන් මහන්සිය නම ඒ නිසා ඊට අනුකූලව කටයුතු කරන්නා වූ අපේ මේ සංඝ පිරිසත් සංඝ පිරිස සම්බන්ධව කල්පනා කරලා බලන්න ඕන බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට වටිනා ධෛර්යයෙන් යුක්තව කටයුතු කරන්නා වූ සංඝ පිරිසක් මේකට සම්බන්ධ වෙලා ඉන්නෝ මේ සංස්ථාවට ඒ හැම කෙනෙක් සම්බන්ධවම කල්පනා කරන්නට ඕන මේ කටයුතු කරන්නා වූ පින්නතුන් මේ ශාසනය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙච්ච මහා වටිනා බල පිරිසක්. එතකොට මේ සේනාසනේ පමණක් නෙමෙයි මේ යෝගාසන සංස්ථාවට අයිති හැම සේනාසනයක් සම්බන්ධවම කල්පනා කරන්න තියෙන්නේ බුද්ධ ශාසනය රැක ගැනීමට මේ වකවානුවේ තිබෙනා වටිනා ස්ථාන වශයෙන් කල්පනා කරන්න ඕන මේ ස්ථානයේ කටයුතු කරන්නා වූ දායක පිරිස විශේෂයෙන් කල්පනා කරන්නට ඕන අපි මේ මේ ස්ථානයට එකතු වෙලා සම්බන්ධ වෙලා මේ කටයුතු කරන්නේ නිකන් නෙමෙයි බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමටයි බුද්ධ ශාසනික ගුණ ධර්මයන් දිනු කර ගැනීම පිණිසයි ඒ නිසා ඒ වටිනා බලාපොරොත්තු අපේ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමේ ප්‍රාර්ථනාව අද ඉතාම හොඳින් දියුණුව පවතිනවා කියලා කවුරුත් සතුටු වෙන්න ඕන ඒ විදිහේ සතුටු වෙලා මේ අවස්ථාවේදී විශේෂයෙන් ඒ කටයුතු කරගෙන ගොස් මේ සමාජයෙන් අපේ ජීවතුන් අතරින් පුරාක් වේ සිටින්නා වූ යම්තා පිරිසක් ඇත්නම් ඒ පිරිසත් සිහි කළා දෙවියන් සහිත ලෝකයාත් සිහි කළා මේ අවස්ථාවේදී මේ වටිනා පින්කම කරගත්තා වූ අවස්ථාවේදී පින් දීලා ඒ හැමදෙනාටමත් අපටත් දෙවියන් සහිත ලෝකයාටත් හැමදෙනා විසින් බලාපොරොත්තු වන්නා වූ සාධාමා මහ නිවන් සම්පත්තිය වෙලාවම කල්පිතයි. අනේ මම කියන්නේ මේ ස්ථානේ මේ මේ රැස්widetilde මේ දින මේ කලින්ගේ පාරෝනේ කිසිවෙලි සම්බන්ධ කරගෙන පැමිණිච්ච බව. නමුත් අද පැමිණි තාමත් පුදුම සිතිවිල්ලක් පිටේ පහළ කරගෙන මහා බුද්ධ මංගලයක සැනසෙල්ල අපි ලබා ගන්න ඕනේ. දෙවට ඒ සතුට මේ ඇත්තන්ගේ අර කිව්වා වගේ ඉතිරිලා යන අවස්ථාවක් මේක. ඒ සතුට ඉතිරීමට අරමුණු මහා රාජයක් දැන් අපිට සම්බන්ධ වෙලා තියෙනවා. මම විශේෂයෙන්ම බොහොම සන්තෝෂ වෙනවා. අද බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේගේ ඒ ධර්මයේ හරියට අවබෝධ කරගෙන තේරුම් අරගෙන ඒ එළිය යොදා උන්වහන්සේගේ ශාසනය රැකීමට ඒ ශාසනය රැකීමේ වැඩ එළිය යොදා කටයුතු කිරීමට මේ අපේ සදැති පින්වතුන් සෝදාන වෙන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේත් ඒකාන්තයෙන් සතුටුන ඇතිකල මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම දැන් අපි කල්පනා කරන්නේ මේ මහා පින්කම දැන් කරගත්ත දැන් කාටද තේරෙනවා ඒ ඔක්කොටම වඩා මම බොහොම සන්තෝෂ වෙනවා පින්කම යොදාගත් ආකාරයෙන්. දැන් මේ ප්‍රකාශ වෙච්ච වචන වල හැටියට කාණීක තමයි දැන් මේ මහා සාමින් වහන්සේ. ඇත්ත වශයෙන්ම මේ මහා සාමින් වහන්සේ මේ සංඝ පිරිසේම සංඝ පිටරය කියලා කියන්නේ අපි සූදානම්. වචන. ඒ මොකද මේ කාරණාව දැන් මේ විහාර මන්දිරේ ප්‍රථම පූජාව උන්වහන්සේගේ අතේ මේ ධාතුන් වහන්සේ tempat කිරීම උන්වහන්සේගේ අතින් ගැන පින් ඇති. සිද්ධ කරන්න කරපු මේ බලාපොරොත්තුව ඒක ඇත්ත වශයෙන්ම එළියේ වැටිච්ච හිතට සාසනේ හඳුනන හිතට මේ කාලේ මේ යුගයේ හැටියට දෙන්න නැකන මහා ආදර්ශයක් මහා පාඩමක්. ඒ මොකද පින්නතුනි දැන් මේ බුද්ධ ශාසනය රැකගැනීමේ මේ විද්‍යුතුන් ශාසනික වැඩ පිළිවෙලක් කරන්න ඕනේ කියලා මේ අවුරුදු විශේෂානකට ඉස්සෙල්ලා අපට අදහසක් පහළ වෙච්ච හැටියේ මේ ස්වාමීන් වහන්සේ ගැන තමයි හිත පහළ මේ ලංකාවේ දහස් ගාණක් භික්ෂුන් වහන්සේලා නැද්දෙන් අපේ සිතට ඒ කාන්තෙන් බුද්ධ ශාසනය රකින මේ විදිහේ වැඩපිළිවෙලක මූලයට වැඩ ඉන්න මූලාසනේ පිළිගන්නන්නේ මේ වැඩවලට එළිය දෙන්න පණ දෙන්න සුදුසු උත්තරමයා හැටියට අපිට වැටහෙන්නේ මේ සාමයේ. ඒ ස්වාමීන් වහන්සේ සැනසෙන්න ඕනේ. දීර්ඝ සංසාරයේ බුද්ධ ශාසනය රැක ගැනීමට ඒකාන්තයෙන් පාණිනි පුරාගෙන උත්ින උත්තරමයේ මගේ අදහස මේ තරම් දුරට සාර්ථක කරගන්නවා. ස්වාමීන් වහන්සේ මේ වැඩ පිළිවෙලට මැදිහත් වෙලා වැඩ කරන යද්දී එක දවසක් මට ලියමනක් එවනවා. අපි ශාසනය රකින උතුම් වැඩ පිළිවෙල දැන් සකස් කරගත්තා. මගේ ජීවිතය මේ වෙනුවෙන් ඕන ගහකට කැප කරන්න මම සූදානම්. එවැනි උත්තරය. ඒ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අදහස මේ උගත් පුද්ගලයන්ට සැලකෙන ගතිය වෙන වෙන ලොකුකම් වලට සැලකෙන ගතිය නෙවෙයි. ලෝතුරා සනසිල්ලේ ගුණය එළිය විසුතුර යම් ජීවිතයක පවතිනවා නම් ඒ ස්ථානෙටයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ සාමින් වහන්සේ ඒ හැම දෙයකින්ම සම්පූර්ණ මේ රටේ ඉන්න භික්ෂුන් වහන්සේලා අතර ඊටමත් පිරිසිදු උගත් කමක් ඇති උත්තරමය හැටියට පිළිගන්න. ඒ ඒකම නෙවෙයි අපි මේ ශාසනය දැක ගැනීමේ බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ මහා ගුණවන්ත. ශාසනික ගුණයෙන් මිහිරි වූ එළිය වූ විස්තර වූ ජීවිතයක් ඒ ස්වාමීන් වහන්සේගේ ජීවිතය. මේ ගුණයයි උගත්කමයි දැනුමයි තේරුමයි හැම දෙයක්ම පිළිවෙච්ච එක්කාසු වෙච්ච උත්තරමයන් වහන්සේ නම. එනිසා ඒ සාමීන් වහන්සේ අපි යොදාගත්තා. උන්වහන්සේගෙන් මේ අපි පවත්වාගෙන යන දෙවියන් සහිත ලෝකයාට මහා සනසිලි දෙන්න. මේ උතුම් ශාසන වැඩපිළිවෙල උන්වහන්සේගෙන් පණ ලැබුවා. උන්වහන්සේගෙන් එළිය ලැබුවා විසුතුරු. අපිට පූජා කරන්න දෙයක් නැහැ. අද වශයෙන්ම උන්වහන්සේ උපම් ප්‍රදේශේ මේ ප්‍රදේශේ ධම්ම ප්‍රදේශේ ඒ වාගේ මේ ස්ථානය ආරම්භ කරද්දී පළමුවෙන් උන්වහන්සේ වැඩ සිටියේ උන්වහන්සේගේ ශක්තිය බලය පණ තමයි මේ දිනු වීමට ආරම්භයේ මුල වුණේ එනිසා ඒ ස්වාමීන් වහන්සේ මේ ස්ථානයට වඩමවා ගන්න හිතාපු එක ඇත්ත වශයෙන් මහා ආදර්ශයක් මහා පූජාවක් ඒක බොහොම වටිනා කාරණයක් ඇටියට අපි බොහොම සතුටින් දැන් මේ දෙවියන් මැඩි කරගෙන අපි මේ සාකච්ඡා කරන්නේ දෙවියොත් රැස්වලා ඉන්නවා දෙවියන් පව පිළිගන්නවා ඇති ඒ නිසා ඇත්ත වශයෙන් මම ටිකක් හිතට දුක් නැන්නේ ස්වාමීන් වහන්සේ විවේකෝ දැන් වැඩ ඉන්න මෙහෙම වැඩලා පීඩාවක් නේද කියන හිත මිසක් නැත්නම් හරීම පුදා මට දැනෙන්නේ දැන් මේ වැඩියයි කොහොම මහා ප්‍රාතිහාරයක් ඇති ඒක ප්‍රාර්ථනාවක්. නිසා සාමීන් වහන්සේට ඒ කාන්තෙන් මේ පූජාව උන්වහන්සේ මෙතෙක් මේ ශාසනය රැක ගැනීම පිණිස දක්වපු මහා කරුණා සේවයට උන්වහන්සේට අප කරන මහා පූජාවක් හැටියට කල්පනා කරමු දීපත් කරමු. එලවට උන්වහන්සේට තව තව මේ කරනව මහා බලයෙන් නිරෝගී සැප බල වැඩි අපට එළියද මේ ඉදිරි ශාසන ගමනේ වඩින්න අපේක වඩින්න අමා මහ නිවන දක්වා වාසනාව වේවා. ඊළඟට පින්නතුනි තවත් එක මේ පැවිදි උත්මයන් වහන්සේලා වෙනුවෙන් ඒ විදිහ අපි ප්‍රාර්ථනා ඇති කර ගැනීම ඉතින් ස්වාභාවිකව වගේ හිතෙන්න පුළුවන්. නමුත් මේ ගිහි දායක මහතුන් මේ වැඩවලට යොදා ගැනීමේදී අපේ සදහැතියන්ගේ බොහෝ දෙනාගේ තියෙන ලොකුකම් හැටියට සැලකන්නේ මහ පුංචි ඇහැට ගන්න පේන දේවල්. සල් හුඟක් තියෙනවා නම් වෙන නිලතල බල බොහෝම තියෙනවා නම් ඉතින් ඔන්න ඔය දාටි දේවා. ගුණයට සලකන එක මේ රටේ දැන් බොහොම අඳුර වෙගෙන නැති වෙගෙන යන කාල පරිච්ඡේදය. ඇත්ත වශයෙන් දැන් මේ මේ මහත්යන්ට ආරාධනා කළ දින මේ විහාර මන්දිරය විවෘත කිරීම. ඒක පුංචි වැඩක් හැමලේ. බුද්ධ මන්දිරයක් විවෘත කරනවා කියන එක යම් අතකින් යම් හිතකින් ඒක විශාල දෙයක්. ඒ දේ කිරීමට ඇත්ත වශයෙන් මේ මහත්මයා තෝරා ගැනීම ඒක මහා පූජාවක් හැටියට කල්පනා කරනවා. ඒක බොහොම වටිනවා. මගේ විශ්වාසය හැටියට මම මම දන්නේ හැටියට මේ විදිහේ වැඩකට හිත අත යොදන්නේ. මීට වඩා සුසු මහත්මයෙක් මම නම් දන්නේ. එනිසා මේ මහතුන්ට ඒ අදහස, ඒ බලාපොරොත්තු, ඒ එළිය මේ සිත්වල වැටී තිබීම ගැන මම බොහොම සතුටුයි. එනිසා ඒ මහා ස්වාමීන් වහන්සේට මේ කටයුත්තට ඉතාමත්ම සුසු අත්හැටි තෝරාගෙන වැඩ කරන මේ තුන කරුණාරත් මේ සත්පුරුෂ මහත්මයාට ඒ කාන්තේ මේ යන උතුම් මේ සත්පුරුෂ පෙළේ මූලිකව මේ වැඩවලට උදව් වෙමින් අදට නෙවෙයි අමා මහ නිවන දක්වා ගන්න ප්‍රාර්ථනා කරමු දැන් ඉතින් අපි වැඩ ආරම්භ කරන්න උදා